ලියාපදිංචි ඡන්දදායකයින් 3,07,125ක් වනවා. ඒ අනුව එම ඡන්දදායකයින්ට ඡන්දය දැමීමේ පහසුකම් සැලසීම සඳහා මධ්‍යස්ථාන 288ක් අපි ස්ථාපිත කරලා තියෙනවා. ඒ ඡන්ද මධ්‍යස්ථාන 288 සඳහාම විශේෂයෙන්ම ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති, ඒ වගේම පොලිස් නිලධාරීන් මහත්වරු දෙන්නෙක් ඇතුළුව සියලුම කාර්ය මණ්ඩලය දැක් කර අවසන් කර තියෙනවා. කෙසේ නමුත් නාමකාමී වාතාවරණයක් පොළොන්නරු දිස්ත්‍රික්කය තුළ මේ අවස්ථාවට පවතිනවා. ගණන් කිරීමේ මධ්‍යස්ථාන හැටියට තෝරාගෙන තිබෙන විද්‍යාපීඨ ගොඩනැගිල්ල සඳහා ආරක්ෂාව සපයලා තියෙනවා. එම දානයේ ගණන් කිරීමේ ශාලා 34ක් අපි ස්ථාපිත කරලා තියෙනවා. විශේෂයෙන්ම සාමකාමී වාතාවරණය නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා උපකාරී වෙලා තියෙනවා කියන එක ප්‍රකාශ කරන්න පුළුවන්.